ඊළඟට ශුන්්‍යතා පටිබද. ශුන්්‍යතා පටිසං ශුන්්‍යතාවය කියන්නේ අතේන වාද්දනියං ශුන්‍ය. ඒ කියන්නේ ආත්මේ තමා කියන කාරණාවෙන් මෙන්න මේකෙන් සහ ඒ අජිත්යෙන් දැන් අපේ කෝණයට ගැලපෙනවා නම් යම් කිසි මොනවා හරි කාරණාවක් ඒක තමා කියන කාරණාවෙන් හිස්ද නැහැ. හිස් නැහැ. ඒ තමන්ගේ කෝණයට ගැලපෙනවා. හිතන විදිහට ගැලපෙනවා, කල්පනා කරන විදිහට ගැලපෙනවා, දකින විදිහට ගැලපෙනවා, අහපු දෙයත් එක්ක ගැලපෙනවා. එතකොට මොකද වෙන්නේ? අනේ සුනිතා පටිපද දේශනාවට අහුම්කම් දෙන්න නෑනේ. තමන් කොහොමද ගැලපෙන එකක් මොනම හරි එකකින් ගැලපෙන එක. එතකොට ඒ අන්න ඒවා මොකද වෙන්නේ? අහන්න කන් යොමු කරන්නේ නෑ කියනවා. කැමැත්තක් යොමු වෙන්නේ අහන්න. ඒකට අහන්න කැමැත්තක් යොමු වෙන්නේ අහන්න කන් යොමු කරන්නේ නෑ. ඒක අවබෝධ කරගන්න හිත පිටවන්නේත් නෑ. කොහෙන් හරි ගිහිල්ලා අවශ්‍යතාවය තියෙන කොයි වගේ දේවල්ද? ඒ ධර්මය ඉගෙන ගන්නෙත් නෑ. රචිතේ ධම්මා උග්ගහේ තබ්බා පරියාපුනිතබ්බම් මඤ්ඤිසත්. ඒ ධර්ම ඉගෙන ගන්නෙත් නෑ. හැබැයි දැන් මේකෙන් හොඳට තේරුම් ගන්න පංචපාසකද පටිසම්පාද ඉගෙන ගත්ත කියලා ධර්ම ඉගෙන ගත්ත වෙන්නේ නෑ. ඒවා ඒ කාලේ තිබිච්ච වචන අර්ථාන්විත වචන. දැන් අද නම් හිතෙන්න පුළුවන්. අපි නම් ඉගෙන ගන්න ඕනේ පංචපාසකන්ද ගැන පටිසමුප්පාද ධාතු ආයතන මොජ්ජන් ඉතින් අපි නම් හැබැයි ගැඹුරු ධර්ම ඉගෙන ගන්න. නෑ නෑ නෑ ඒවා ගැඹුරු ධර්මේ නෙමෙයි. ඒවා ඒ කාලේ සමාජයේ විවහාර වෙච්ච අර්ථාන්විත වචන. ඒවා ඉගෙන ගත්ත කියලා ගැඹුරු ධර්ම ඉගෙන ගත්ත වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ වගේන් තමයි අන්නේ සාසන තියෙන්නේ. අන්නේ සාසන තියෙන්නේ ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාද බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ගේ මෙන්න මේ වගේ කරුණු වලින් සද්ධාරුචි අනුසව ආකාර පරිද්දක්කේ තහවුරු වෙන තමා කියන කාරණාවට ලස්සනට ගැළපෙන දෙයක් වෙනවනම් ඒක මොකද්ද? අන්‍ය සාසන. මොනවද? අන්‍ය සාසන. මොන වගේද ඇහෙන්නේ? පටිච්චසමුප්පාද ධාතු ආයතන ස්කන්ධ පංචපා. ඔවගේ ඉන්නේ. ඒ වචනමයි. ඒ වගේමයි ඉන්නේ. හැබැයි සම්බුදුරණාහි දාලා නෙමෙයි. ඇයි සද්ධාර්ජනසෝ ආකාර වලින් දක්ක නිතින් ඥානක් නතර ගැලපෙනවා. තමන් කියන කාරණාවට තනක් එනවා. ඒ වාන්නේ සංසන. ගම්භීර දැන් මේ පෙන්නන්නේ ඒ ධර්මයේ ගම්භීර ගම්භීරත්ව ලෝකෝත්තර ශුන්‍යතාවට සංදුත්ත. අන්න ඒ කාරණාව ප්‍රකට වෙන්නට ඕනේ. ඒ ඉගෙන ගන්න කරුණේදී. ඉතින් ඒ ඉගෙන ගන්න කාරණාවේදී ඒක ප්‍රකට වෙන්න දේ කියන්නේ ගැඹුරු බවක් ඉස්මතු වෙන දේ නෙමෙයි ඒක ඉගෙන ගන්න යමු වෙන්නේ නේ. ඉගෙන ගන්න ඉතින් හිතෙන්නේ නේ කොහොමත් මෝඩ කෙනාට. ඇයි? එයාට ඕනත් වෙන කොහොමද තමන් හිතන ක්‍රමයට ගැලපෙන එක. පංචපාස්කන්ධ පටිසමුප්පාද ධාතු ආයතන ස්කන්ධ දැන් අපි අහලා තියෙනවානේ අම්මෝ ආරස්කන්ධ මරණනේ මෙහෙම බුද්ධං ගොඩන්නේ මෙහෙමයි ප්‍රතිපදාව කරන්නේ මෙහෙමයි භාවනා කරන්නේ මෙහෙමයි සක්කානිරෝධේ මෙහෙමයි සක්කාදිලි ප්‍රහාණය මෙහෙමයි අහලා තියෙනවානේ දැන් ඒකට ගැලපෙන්නමයි ඕනේ නැත්තේ ඒ අනුවම යන්නමයි ඕනත්තේ. ඒ කියන්නේ ගැඹුරු දුක්දහ දුරන්න බෝධ නැත්නම් සුන්විතා පට සංගිත දෙයට ඇහුම්කන් දෙන්න.